സ്വദേശി സേവയാണ് අදත් අපේ ආරාධනය ඔබට ගී පිළිසඳරට එක්වන්නට. මේ වැඩසටහන තුළින් ඔබට ගීත රචකයන්, ගායන ශිල්පීන් සහ සංගීතඥයන්ගේ රසබර තොරතුරු දැනගන්නට අවස්ථාව උදා වෙනවා. අද ඔබට හමුවන්නේ ගීත රචනාවලට සම්බන්ධ විවිධ කලා ශාස්ත්‍රයෙන් නියැලෙන 70 දශකයේ ගායන ශාස්ත්‍රයට පිවිසුන ගායන ශිල්පිනියක්. අපි මුලින්ම ඇගේ ගීතයක කොටසක් අහලා ඇයව හඳුනාගනිමු. පසුව ඒ ගීතය අපට සම්පූර්ණයෙන්ම අහන්නට පුළුවන්. Thank you. වෙන්නනේ නෝ පසු අතරේ ඩී මැටිල්ඩා අධිකාරම් ශිල්පිනිය දැන් ගුවන්විදුලි මැදිරිය. ආයුබෝවන් මැටිල්ඩා. ආයුබෝවන්. මැටිල්ඩා මුලින්ම අපි ඔබේ අස්වැන්න නෙළු කියන ගීතය ගීතෙන් කොටසයි ප්‍රචාරය කළේ. අපි ඒ ගීතය ගැන කතා කරමින්ම ගී පිළිසඳරට එක්වෙමු. හොඳයි. ඒ ගීතය ගැන මම කිව්වොත් අම්මා කියන නමින් තමයි මම හඳුන්වන්න කැමති. අපි කාලයක් තිස්සේ මව්ගුණ ගී අහලා තියෙනවා. අම්මා සඳකී ආදරයේ උල්පත වූ අම්මා, ඒ වගේම කඳුළු හෙලා නෑ විලියට සහල් ගන්න අම්මා ආදි වශයෙන් මගේ මතකයට එනවා. ඒ අතරදී මව්වරු පිළිකන්නට විසිකරන මහලු නිවාසවලට ඇරලවන අතරමඟ හිඟා යදින අම්මලා ගැන දිනපතාම අපිට අහන්නත් ලැබෙනවා. පුතා විසින් මග රඳවා ගිය අම්මා කෙනෙක් පුතා ඉතේ හිතා වාහනයකට හැපි මියතේ සිදුවීමක් එම වගේ මට හමු වුණු එවැනි කතාවක් නිසායි මේ ගීතය නිර්මාණය වුණේ. කොයි කාලෙද මේ ගීතය නිර්මාණය කරේ? ඇත්තම මේ ගීතය 2013ටත් කලින් ලියවුණු ගීතයක්. අම්මාවරුන්ගේ දුක දැකලා ලියවුණු ගීතයක්. දැන් මේ අම්මාවරුන්ට සලකන නොසලකන සමාජයේ නොයෙකුත් තැන් තිබෙනවා. දැන් ඔබේ අදහස් මොනවද මේ ගැන? මොකද බොහෝ විට දෙමාපියන් වයසටපත් වුනහම දූ දරුවෝ බොහෝ උසස් තැන්වල ඉන්නකොට දෙමාපියන්ව මහමග අතරමඟ දමලා යනවා. ඇත්තෙන්ම එවැනි සිදුවීමක් තමයි මේ ගීතයටත් මුල් වුණේ. තමන්ගේ ඉඩ කඩම ලියාගෙන දේපොළ ටික බෙදාගෙන ඉවරුණාට පස්සේ දරුවන්ට අම්මව පේන්නේ මුළු බිමක් වගේ. ඉතින් ඒ තමයි මම මේ ගීතයට ගත්තු මූලිකවම අදහස. දර ඉපල් වගේ වැහැරුණු අත්පා රන් කිරි කෝතලෙත් හිඳිලා දැන් ඉතින් එලිපත්ෙත් ඉඩ නැහැ. යන්නේ පිළිකන්නට. එවැනි වෙලාවක අම්මා කෙනෙක් ඇසේ කඳුළු හඟවගෙන පුතාගේ උණුහම අහිමි වුණත් නමුත් දරුවන්ට ආදරය කරනවා. ඒ ආදරය වෙනස් වෙන්නේ නැහැ. ඒක තමයි මව් සෙනෙහස හැටියට මට හඳුන්වා දෙන්න පුළුවන්. ඇත්තටම දැන් මේ මෙහෙම අම්මලට සලකන දරුවෝ ඒ අයගේ දරුවන්ගිනුත් සමහර විට මේ ආකාරයෙන්ම ප්‍රතිචාර ඒගොල්ලන්ට ලැබෙන්නට පුළුවන්. නේද මැරිලා. ඇත්තෙන්ම ඒ දේ සිද්ධ වෙන්න පුළුවන්. නමුත් අපි දන්නේ නැහැ. අපිට ඒක විනිශ්චය කරන්න බෑ. නමුත් සමහර විට ඒ දේ එයාටත් ලැබෙන්න පුළුවන්. ඇත්තටම අපි දන්න හුඟක් දැන් තියෙනවා මෙහෙම අම්මලා තාත්තලට සලකන්නේ නැතුව වැඩිහිටි නිවාස වලට ගිහින් දාලා ඒ වගේ වෙච්ච ස්ථානවල බොහෝ විට මේ ඒගොල්ලන්ගේ දරුවෝ වැඩි වියටපත් වුනහම එයාගේ අම්මට තාත්තට සලකන්නේ tamun බලාපොරොත්තු නැති විදිහට. මෙන්න මේ වගේ ඊටමත් දුක්ඛිත තත්වයන් තියෙනවා බොහෝ විට අපේ සමාජය තුළ. හොඳයි අපි දැන් ඒ ගීතේ සම්පූර්ණයෙන්ම අහලා ඉමු. Thank you. වෙන්නනලෝ පසු අතර දෙමු මුඩු බිමක් වගේ අම්මා අස් වෙන්නනලෝ පසු අතර දෙමු ඉතින් මේ සරලගේ ශිල්පිනියක් වන්නට ඔබට කොහොමද මේ අවස්ථාව උදා වුනේ? ඇත්තෙන්ම මම මගේ පාසල් අවධිය අපි ජීවත් වෙන්නේ කඳාන ගම් ප්‍රදේශයේ දැන් අනුරාධපුරේ හිටියට ඒ කාලේ මම ගුවන්විදුලියත් එක්ක සම්බන්ධ වුණා. පුවත්පත් වලට ලියන්න, ගුවන්විදුලියට ලියන්න, විශේෂයෙන් ගුවන්විදුලියට සවන් දෙන්න ඒ කාලේ අපේ ගෙදර තිබුණා පිරිත් රේඩියෝ එකක්. ඉතින් ඒක හරි ලොකු වටිනා වස්තුවක්. ඒ කාලේ ගුවන්විදුලි යන්ත්‍රයක් කියන්නේ ගෙදරකට ලොකු වස්තුවක්. ඉතින් මම කුඩා කාලේ ඉඳලා හොඳට ගුවන්විදුලියේ සවන් දුන්නා. ඊට පස්සේ මම ලියන්න පටන් ගත්තා. ඒ ආශ්‍රයෙන් මට ආරාධනා ලැබුණා වැඩසටහන් වලට සම්බන්ධ වෙන්න. ඒ විදිහට මම සම්බන්ධ වෙන එකක් තමයි කතෝලික අඩපය, යෞවන සමාජය, තරුණ හඬ, පද්‍යාවලිය. පද්‍යාවලිය මම කවි ගායනා කරන්න ලැබුණා. මඩවලේශ රත්නායක මහත්මයාගේ කාලේ ඒ වගේ සම්බන්ධතාවයකින් පසුව තමයි ගායනීයට අවස්ථාවක් මට උදා වුණේ. දැන් මේ ගුවන් විදුලියේ සරලගේ පරීක්ෂණයක් තියෙනවා කියලා ඔබට දැනගන්න ලැබිච්චාම මම හිතන්නේ අයදුම්පත් යොමු කරන්නට ඇති. ඔව් ඇත්තටම මම ඒ සම්බන්ධතාවය නිසා මට අයදුම්පත් ඉදිරිපත් කරන්න පුළුවන් වුණා. කැඳවීමක් ලැබුණා. පරීක්ෂණයට පෙනී හිටියා. ඒ පරීක්ෂණය පෙනී හිටීමෙන් පසුව තමයි සරලගී ශිල්පිනියක් වශයෙන් මට වැඩසටහන් වලට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ. ඒ කාලේ අපිට පැය කාලක වැඩසටහනක් ගීත ඉදිරිපත් කිරීමට සරලගී සඳහා අවස්ථාව ලබා දුන්නා ගුවන්විදුලිය. ඉතින් මම මේකට අදත් ස්තුතිවන්ත වෙනවා නැත්තම් කවදාවත් මේ ගායන ක්ෂේත්‍රයට අපිට එළවෙන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. දැන් ඔබ අනුරාධපුරේ ඉඳලා ආවේ. සෑහෙන කාලයක් අනුරාධපුරේ ජීවත් වෙනවනේ. ඔව් අනුරාධපුරයට ගියේ 1977 අවුරුද්දේ අනුරාධපුරේ ගුවන් මතක් වෙන අපේ ගුවන් විදුලියත් එක්ක සම්බන්ධ අපේ රාජරට සේවය. මේ රාජරට සේවයේත් ඔබ වැඩසටහන් වලට සම්බන්ධ වුණාද? ඔව් ඇත්තෙම කොළඹ ගුවන් විදුලියේ රාජරට යනවා කියපුවාම මට පුදුම සතුටක් ඇති වුණා. ඉතින් අපිට ආපහු ආයේ අවස්ථාවක් ලැබෙනව නේද කියන හැඟීමක් ඇති වුණා. ඒ අනුව මම නොයෙකුත් වැඩසටහන් වලට රාජරට සේවයත් එක්ක සම්බන්ධ වුණා. අදටත් ඒ සම්බන්ධතාවය පවත්වාගෙන යනවා විශේෂයෙන් අපිට අපි උත්සාහ කරා පද්‍යාවලිය වැඩසටහන රජ රටින් පැදි නදිය ඔස්සේ ගෙනෙන්න. ඉතින් ඒ කාලේ නන්දා උඩවත්ත මහත්මිය චන්ද්‍රරත්න පෙරම්බරගේ මහත්මයා ඒ වගේ ඈත් එක්ක එකතු වෙලා අපි පැදි නදිය යන කාව්‍ය සංසදයක් පිළිටුවගෙන මාසික රැස්වීම තියෙන කවියන් එකතු කරන කවි පොත් නිකුත් කරන ඒ විදිහේ ලොකු වැඩ ගොඩක් අපි පහුගිය කාලේ කරගෙන ගියා. සංගීතයට සම්බන්ධ වැඩසටහන් මොනවද කරේ? ඇත්තටම සංගීත සම්බන්ධයෙන් සමහර අවස්ථාවල් තිබුණා අපිට ළමා වැඩසටහන් වලට ළමයින්ව පුහුණු කරලා ඉදිරිපත් කරන්න. ඉතින් මම පාසල් ගුරුවරියක් වශයෙන් හිටි නිසා මගේ පාසල්වල දරුවන්ව මම සූදානම් කරගෙන ගිහින් පැදින් ඒ අයට පදමාලාවල් ලියලා ඒ අයට පුහුණු කරලා රජරට සේවයට ගිහිලා වැඩසටහන් වලට සම්බන්ධ කරලා තියෙනවා. ඒ වගේම විශේෂයෙන් පොසොන් උත්සවය, නිදහස් උත්සවය, ඒ වගේ විශේෂ අවස්ථාවල ගීත සංග්‍රහයන් ඉදිරිපත් කරලා තියෙනවා කාලීනව. දැන් පාසලේ ඉගෙන ගන්න කාලේ ඔබේ කුඩා කාලේ දැන් අපි යන්නයි ලැස්ති වෙන්නේ. ඔබේ හැකියාවන් කොහොමද පෙන්눔 කරේ? ඇත්තෙන්ම අපිට ඒ දවස්වල අපිට සංගීත ගුරුවරු හිටියේ නැහැ. සංගීතයක් උගන්වන තත්වයක් තිබුණෙත් නැහැ. ඒ 1970 ට පෙර. පුංචිම කාලේ ගැන මම අහන්නේ. ඔව් ඇත්තෙන් මේ යුගයේදී අපිට පාසලේ සාහිත්‍ය සමිතිය තමයි ලොකුම අවස්ථාව. ඉතින් මේ සාහිත්‍ය සමිතියේ ගීත ගායනා ඉදිරිපත් කිරීමට අපි බොහොම උනන්දුවෙන් ඉස්සරහට එනවා. ඉතින් ඒ අවස්ථාවලදී ගුරුවරු බොහොම අගය කරනවා. ඒ වගේම පාසලේ වාර්ෂික සංගීත විවිධ ප්‍රසංග ඒ වගේ අවස්ථාවලට අපි ඉදිරිපත් වෙලා අපේ දක්ෂතා පෙන්වලා තියෙනවා ඒ කාලේ. දැන් ඔබ කුඩා කාලයේ වැඩි වශයෙන් සමිති සමාගම් වල ගීත ගායනා කරනකොට ඔබේ පාසලේ ඔබ බොහොම ජනප්‍රිය දරුවෙක් වෙලා ඉඳියනේ. ඇත්තෙන්ම ඉතින් ගායනයේ වගේ අවස්ථාවකින් යම්කිසි ජනප්‍රියකමකුත් ලැබෙනවා. ඉතින් ඒ වගේම මම ලියන්න උනන්දු වෙන නිසා මගේ පළවෙනි කෙටි කතාව පළ වුණේ 9 පන්තිය ඉගෙන ගන්න කාලේ මලබෙර හඬ නමින්. ඉතින් කෙටි කතාවක් පත්‍රේ පළ වුණාම ඒකත් ලොකු අවස්ථාවක් වුණා සාහිත්‍ය කලා වංශයේ අවස්ථාවක් මට උදා කරගන්න. මම ඉගෙන ගත්තේ හපකොඩි ශාන්ත මරියා විද්‍යාලය. ශාන්ත මරියා විද්‍යාලය නම් මගේ පළවෙනි අධ්‍යාපනය ඊළඟට උසස් පෙළ සඳහා ධර්මපාල මහාවිද්‍යාලයේ බොල්ලට ඉන්පසු මම විශ්වවිද්‍යාලයෙන් අවස්ථාව තිබිද්දී 71 තිබුණු කලබලකාරී තත්ත්වයක් එක්ක ඒ ගමන ගියේ නැහැ. පසුව මම ශාස්ත්‍රවේදී උපාධිය කැලණි විශ්වවිද්‍යාලයෙන් ලබා ගත්තා. ඔබ පාසල් යන කාලේ මම හිතන්නේ ඒ දවස්වල තිබුණා සමස්ත ලංකා තරඟ. මේ තරඟ වලට සහභාගී වෙන අවස්ථාව ලැබුණාද? ඔව් ඇත්තෙන්ම අපේ පාසල තුළින් එහෙම සමස්ත ලංකා තරඟ වලට ඉදිරිපත් කිරීම මේ යුගයේ පැවතුනේ නැහැ. පසු කාලයක යෙදෙන්නේ නැති. නමුත් මට එහෙම අවස්ථාවල සම්බන්ධ වෙන්න බැරි වුණා. එහෙම මා දැනුවත්ව ඒ යුගයේදී සමස්ත ලංකා තරඟ වලට පාසලෙන් ඉදිරිපත් වෙන බවක් මට මතක නැහැ. ඒ තරඟ වලට දැන් ගීත එහෙම ඉදිරිපත් කරනවානේ. මේ ගීත වලට සම්බන්ධ වෙන්න ඔබට අවස්ථාවක් හම්බුනේ. ඔව්. දැන් ඇත්තම පාසලේ විවිධ ප්‍රසංග අවස්ථාවලදී ඒ වගේම සාහිත්‍ය දින සාහිත්‍ය උත්සව අවස්ථාවලදී අපේ ගායනාවල් අපි ඉදිරිපත් කරලා තියෙනවා. මම ගායනා ඉදිරිපත් කරලා තියෙනවා කවි, ඒ වගේම ගීත. ඒ ඔස්සේ තමයි මට ගුවන්විදුලියට සම්බන්ධ වෙන්නත් මගේ කැමැත්තෙන්ම මේ ස්වෝත් සාහයෙන් තමයි ඒවා දිනාගත්තේ කියලා මට හිතෙනවා. تتلو Mahabharata. දැන් ගීත රචනා කරනවානේ. ඉතින් මේ අතරතුර දැන් කලින් මාත් එක්ක සාකච්ඡා කරනකොට කිව්වා පාසල් ගීත එහෙම නිර්මාණය කරලා තියෙනවා කියලා. මේ ගැන පොඩ්ඩක් කතා කළොත් ඔව් ඇත්තෙන්ම පාසල් ගීත නිර්මාණය වුණේ මම ගුරුවරියක් හැටියට සේවයට පත් වුණාට පස්සේ. ඉතින් මගේ යම්කිසි හැකියාවක් දැකලා සමහරවිට විදුහල්පතිවරු ගුරුවරු මට කියලා තියෙනවා මේ ගීතයක් ලියලා දෙන්න පාසලට කියලා. ඉතින් ඒ වගේ අවස්ථාවල් කීපයක් ලැබුණා. තලාව මහවිද්‍යාලයේ පාසල් ගීතය ප්‍රාථමික විද්‍යාලයේ ගීතය, ඇලඹවැව විද්‍යාලය, ආනන්දෝදය විද්‍යාලය, ඒ වගේ තලාවේ මම ජීවත් වෙන ප්‍රදේශයේ අවට පාසල්වලට පාසල් ගීත නිර්මාණය කරන්න අවස්ථාව ලැබුණා. දැන් ඔබ වෘත්තියක් වශයෙන් කළේ ගුරු වෘත්තිය කිව්වනේ. ඔව්. එතකොට මේ ගුරු වෘත්තිය කරපු පාසල්වල නම් සඳහන් කරොත් උතලාව මහවිද්‍යාලය, සුබෝධි කිරලෝගම සුබෝධි විද්‍යාලය, බෙල්ලන් කඩවල විද්‍යාලය. මේ පාසල් තුන තමුත්තේගම කලාපයේ පාසල්. ඒ පාසල් ලැබුණාම සාමාන්‍යයෙන් මම නොයෙක් පාසල් වල අවස්ථාවල් වලට සම්බන්ධ වෙලා තියෙනවා. සේවය වශයෙන් අවුරුදු 32ක සේවය කරේ මේ පාසල් වලමයි. සංගීතය විෂයක් වශයෙන් හදාarලා තියෙනවද? සංගීතේ මම මුල්ම යුගයේදී හදාරුවා. නමුත් විෂයක් හැටියට නෙවෙයි යම් අභ්‍යාස හැටියට නොඑක අවස්ථාවල ගුරුවරුන්ගෙනුත් අධ්‍යාපනය ලබාගෙන මගේ ස්වෝත්සාහයෙන්ුත් මම හුඟක් දේවල් සංගීතය සම්බන්ධයෙන් ගැනීමට උත්සාහ කළා. මට හැකි පමණින් මගේ පාසලේ දරුවන්ට පවා සංගීත ක්ෂේත්‍රයට යොමු වෙන්න තියෙන අවස්ථාවල් මම දොරවල් ඇරලා දුන්නා කියලා මට කියන්න පුළුවන්. දැන් ශාස්ත්‍රීය සංගීතය ගැන ඔබ යම්කිසි දැනුමක් ලබා ගත්තා නම් මූලික අධ්‍යාපනයක් ඒකාගෙන්ද? ඇත්තටම මම මුල්ම කාලේ අමරා රණතුංග මහත්මිය මට සෑහෙන්න සහාය දුන්නු කෙනෙක්. ඒත් මේ මතක් කරන්න ඕනේ ඒ වගේම දයාරණ රණතුංග මහත්මයා මුල්ම යුගයේ අපි කොළඹ ජීවත් වෙන ඒ කොළඹ ආවට ජීවත් වුන නිසා මට එයා ආශ්‍රය කරන්න ලැබුණා. ඊට පස්ව දුෂ්කර පළාතකට ගියාට පස්සේ ඒ සම්බන්ධතා ටිකක් අඩු වුණා. ඔබ ඒ වගේම ගීත රචනා තරංගවලටත් ඉදිරිපත් වෙලා තිබෙනවා. එතකොට ඔබ සාහිත්‍ය උත්සවයේ උතුරුමැද පළාතේ 2014 වසරේ ගීත රචනා සංගීත ඉදිරිපත් වුණානේ. මොකද ඒ සඳහා ඔබ ලියපු ගීතය? ඔව් ඇත්තෙම මම ලිව්ව ගීතය විවෘත ගීත රචනා අංශයෙන් 2014 පළවෙනි ස්ථානයේ තේරුණ ගීතය ගඟ ගලා බසී නිල් දියෙන් වැසී නිති අනුන් සෝය සලසා ගස පුරා දිසි අල දරා රිසි රස ලොවට දෙදයි ඉවසා ගිර මතින් දිසි ඉර සිනාසිසේ ලොව එළිය කරයි සරසා සුව දෙමින් පොළොතල පහන් කරයි නිති දිනක් පමා නොලස මේ මම අදහස් කළේ විශේෂයෙන්ම පරිසරයේ සබාධම තුල තියෙන සෑම දෙයක්ම අනික් අයට සේවයක් සලසනවා ඒ වගේම බිම කපන කොටන තැන සරුපල මතුවන සුමුදු ගුණය පවසා මතු කරමු දිවිය තුල අනුන් කෙරේ සිට සුපහන් සිත් සඳහා. ඉතින් මම අදහස් කළේ විශේෂයෙන් අපි ජීවිතය තුළ සබාධාමයේ සෑම දෙයක්ම අනිත්‍යර සේවය කරනවා නම් මිනිසුන් වශයෙන් අපේ වගකීම යුතුයකම ඒ ඒ දිහා බලලා සමාජයට අනික් ලෝකයට සේවයක් කිරීම කියන එක. මැටිල්ඩා අධිකාර මහත්මියයි අද කීපිරිසඳර වැඩසටහනට සහභාගී වෙන්නේ. බැඳී සොඳසේ මල් සුවඳ දොවා දෙනෙහි පෙරුමැද මම කිව්වා විවිධ කලා කටයුතු වල නිරත වන කෙනෙක් කියලා. මම සාමාන්‍යයෙන් ලියන්න තමයි වැඩි උනන්දු වෙත්තේ. ඊළඟට ගීත කාව්‍ය රචනය ඒ වගේම තව මට පුළුවන් අවස්ථාවල කෙටි කතා ලිපි කාලීන ලිපි ඒ වගේ දේවල් වලට උනන්දු වෙනා පාසල් කාලේදී මම ලිව්ව නාට්‍ය කීපයකුත් ඒ වගේ නාට්‍ය ලියලා අපි පාසලේදී විශේෂ උත්සව අවස්ථාවදී නාට්‍ය ඉදිරිපත් කරලා තියෙනවා ඉතින් කුවේනේ කියන නාට්‍ය මම විසින් ලිව්වේ මහදැන මුත්තගේ කතා ඒ වගේ දේවල් ළමයි සතුට වෙන විදිහේ දේවල් නිසා එවැනි දේවල් නාට්‍ය වශයෙන් අපි වේදිකාගත කරලා තියෙනවා. දැන් ගාස්ත රචනයටත් යමුණා කිව්වනේ. මොන වගේ ග්‍රන්ථද ඔබ රචනා කළේ? ඔව් මම ඇත්තම ග්‍රන්ථ කියලාම කියන්න බැරි වෙයි. විශේෂයෙන් මම උනන්දුනේ පොඩි ළමයි සම්බන්ධයෙන්. මගේ පාසලේ දරුවන් ගැන හිතලායි මම හුඟක් කරාට ලිවීම යොදුවේ. එතනදී මම ලිව්වා පිල්ලම් කතා කියලා. ඒ කියන්නේ 1 2 වසරවල දරුවන්ට පිල්ලම් යොදා වචන ලිවීමේදී ප්‍රයෝජනවත් වෙන පොතක්. ඒක බොහොම ජනප්‍රිය වුණා ඒ පොත. සියලුම පිටපත් ඉවරයි දැන්. ඒ වගේම මේ පිල්ලම් කතා පොත පොඩි ළමයි මුලින්ම අකුරු කියවන්න ඉගෙන ගන්න දරුවන්ට පිල්ලම් එක්ක කියවන්න ලියන්න ඉගෙන ගන්න ඉතා පහසු දෙයක් වෙලා කියලා මම දන්නවා. එයාගේ අත්දැකීම් මාත් එක්ක බෙදාගන්නෙත් එහෙම කියලා තියෙනවා. දෙමව්පියන් කියන්නේ ළමා පොත්. ඔව් ළමා පොත්. තව එකක් මම ලිව්වා විහිළුකාර වඳුරු පැටියා. ඒකත් පුංචි ළමයි බොහොම විනෝදයෙන් සතුටින් කියවන පොතක්. තව අලි මල්ලි කියලා කතාවක්. ඒකත් ප්‍රථම ස්ථානයේ ලැබුණා. එවැනි ළමා කතා කීපයක් මම ලියලා තියෙනවා. තව ඉදිරියටත් බලාපොරොත්තු වෙනවා ළමයි සඳහා 这儿练了。 කලකලට පරවී ආදෝ අනියතලෝ දම් කුල මාතන් වසන තුරු යලිය දැනෙනවා ළඟ පාතක හිඳ ගයනා ගීත ඇසෙනවා දුර කාලෙක සිට බැඳ අපෙම සිහි වෙනවා දුරකාරිය වීමාද කඳුළු සලනවා දුර කාලෙක සිට බැඳ අපෙම සිහි වෙනවා තිරකාරිය යලියපු එක් වේදු සසර වසන තුරු යලියපු එක් වේදු සසර වසන තුරු යලියපු මේ සෙනෙහක මල් කියන ගීතය ඔබ ගායනා කරන්නේ කේච් සත්‍යපාල කියන ගායකයා සමග. ඔව්. මේ ගීතය ගායනා කළේ කොයි කාලෙද? 1973 වසරේ. ඒ මහත්මයා අපි මගේ පියාගේ යාළුවෙක්. එතුමා ගෝල්ෆිස් ආයතන රැකියා කරමින් අවස්ථාවේදී මට මේ ලියන්න පුළුවන් කියලා මගේ තාත්තා යාව එකගෙන ආව අපේ ගෙදර ගීතයක් ලියලා දෙන්න කියලා. ඉතින් ඒ විදිහට තමයි ওই ගීතය බොහොම හදිස්සිය වුණත් මම එතකොට පාසල් යන අවදී වගේ 73 ලිව්වේ මේ ගීතය. ඊට පස්සේ එතුමා කිව්වා මේ ගීතය ගායනා කිරීමේ හැකියාවකුත් ඔබට තියෙන නිසා මේ ගීතය ගායනා කරන්න සූදානම් වෙන්න කියලා. ඉතින් ඒ අනුව අපි මේ පුහුණු වීම ලැබලා තමයි ওই ගීතය ගායනා කළේ ගුවන්විදුලියේ. මට මතකයි මේ ගීතය ඒ දවස්වල ජනප්‍රිය ගීතයක් බවට පත් වෙලා තිබුණා. ඔව්. බොහෝ දෙනෙක් අහලා පුරුදු වෙලා තිබුණා. දැනුත් සමහර අය ওই වැඩිහිටියා ওই ගීතේ මතක් කරනවා. සෙනෙහ කමල් අකලට පරවියාදෝ. පරවියාදෝ. දැන් අනුරාධපුරයේ සාහිත්‍ය කලා මණ්ඩලයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට සම්බන්ධව ඔබ වැඩ කරනකොට මොනවද මේ කලා කටයුතු වල කරේ? ඇත්තෙන්ම මම පහුගිය අවුරුදු දෙක තුනක කාලයක් තලාව ප්‍රාදේශීය බලමණ්ඩලයේ ලේකම් හැටියට සහ අනුරාධපුර සංස්කෘතික බලමණ්ඩලයේ ලේකම් හැටියට මට අවස්ථාවක් ලබා දීලා තියෙනවා සේවාවන් වල යෙදෙන්න සහාය දෙන්න. ඉතින් අපි රජරට ප්‍රදේශයේ විශේෂයෙන් පහුගිය කාලේ දරුවන්ට හිටිවන කවිය ගැන, කවි රචනය ගැන, ගීත රචනය ගැන, ගීත රසවින්දනය සම්බන්ධයෙන් නොයෙකුත් වැඩමුළු ගණනාවක් පවත්වලා තියෙනවා. අපි පෞද්ගලික මට්ටමින් සහ අපේ මේ සේවයේ දීම වශයෙන් දැන් ඔබ කිව්වා අර සෙනෙහක මල් කියන ගීතය ඔබ විසින් රචනා කරපු ගීතයක් කියලා. මේ ගීතය ගැන පොඩ්ඩක් කතා කරමු අපි. ඔව් ඒ ගීතයෙන් කියවෙන්නේ ආදර කතාවක් තමයි. ඒකේ අර බිඳ වැටුණු ප්‍රේමයක් සම්බන්ධයෙන් තමයි කියවෙන්නේ. ඉතින් කොයිලෙසින් හරි බොහොම හදිස්සිය තමයි මම ওই ගීතය ලිව්වේ. නමුත් ඒ ගීතේ අදහස් මම අදත් ආගේ කරන ආශා කරන අදහසක් තමයි ඒ ගීතය තුළ තියෙන්නේ. සුදු සෙතින්